දේශකයන්න් වහන්සේ තෙලවල ශ්‍රී ස්වර්ණමාලී මහා විහාරාධිපති ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය චන්දකීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී මහෝපාද්‍ය අග්ගමහා පඬිත අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය අම්බලංගොඩ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ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 පංචමේ භික්ඛවේ ධම්මානායුස්සා කතමේ පංච අසප්පායකාරී හෝති සප්පායේ මත්තං නජානාති අපරිණත භෝජීච හෝති අකාලචාරී හෝති අබ්‍රහ්මචාරීච හෝති පංචමේ භික්ඛවේ ධම්මා ආයුස්සා කතමේ පංච සප්පායකාරී හෝති සප්පායේ මත්තං ජානාති පරිණත භෝජී ච හෝති කාලචාරී ච හෝති බ්‍රහ්මචාරී ච හෝති ශ්‍රද්ධාවන්ත පින්තුනි අද පවත්වන ධර්මදේශනා වශයෙන් මා මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ ශක්ක නිපාතයෙහි දැක්වෙන එක්තරා සූත්‍ර දේශනාවක්. පඨම ආයුෂ සූත්‍රය. මා මේ සූත්‍රය තෝරගත්තේ අද ධර්ම දේශනාව සඳහා කාලීන වශයෙන් ගිහි පැවිදි හැම දිනාටම එක හා සමානව ප්‍රයෝජනවත් වන දේශනාවක් නිසා. බුද්ධ දේශනාව හැම දිනාටම එක වගේම ප්‍රයෝජනවත් ඒ වුණත් කාලීන වශයෙන් මේ සූත්‍ර දේශනාවෙන් දැක්වෙන කරුණු ගිහි පැවිදි හැම දෙනාගේම හදවතට වදින ඒ වගේම දියුණුව සලසා දෙන වැදගත් කරුණු පහක් කියා දෙන සූත්‍ර දේශනාවක් නිසා මම හිතුවා මේ අවස්ථාවේදී මේ සූත්‍රයේ මාතෘකාව වශයෙන් තබා ගන්න ඕන කියලා. මේ සූත්‍රයෙන් දැක්වෙන කරුණු පහක් තියෙනවා. අවශ්‍ය පිරිහෙන කරුණු. අවශ්‍ය පිරිහෙන කරුණු පහයි අවශ්‍ය වැඩෙන කරුණු පහයි. අපි හැමදෙනාම කැමති බොහෝ කල් ජීවත් වන්නට. සුඛී දීඝායුකෝ භව කියලා අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා. හැමදෙනාම හරි සතුටින් ඒක පිළිගන්නවා. හැමදෙනාගේ බලාපොරොත්තු පුළුවන් තරම් වර්ෂ ප්‍රමාණයක් ජීවත් වන්නට. බලන්න බුදුහාමුදුරුව අපි කෙරෙහි අනුකම්පාවෙන් මුගක්කල් ජීවත් වන්නට අවශ්‍යයි. ආධාර වන බලපාන කරුණු පහක් දේශනා කරනවා ඒ එක්කම අවශ්‍ය පිරිහෙන අකාලයේ මැරෙන්න සිද්ධ වෙන ඒ වගේම මහා විශාල විපත්‍යයකටපත් වෙන කරුණු පහකුත් ඒ සමගම දේශනා කරනවා මම ඒකයි කල්පනා කළේ අද දවසේදී ගිහි පැවිදි යත්තන්ටත් ලොකු කොට හැමදෙනාටම මේ සූත්‍ර දේශනාවෙන් ලැබෙන අවවාදයේ අනුශාසනා තමගේ ජීවිතේ සකස් කරගන්න පමණක් නොවේ දිනු කරගන්නටත් උපයෝගී වෙනවා ආධාර වෙනවා මේ කරුණු පහෙන් පින්නතුනි මා කලින් ප්‍රකාශ කරන්නේ අවශ්‍ය පිරිහෙන කරුණු පහ කවරේද කරුණු පහ පළවෙනි එක තමයි අසප්පාය කාර්යය හෝති පළවෙනි එක හොඳට මතක තියාගන්න අසප්පාය කාර්යය හෝති මේ සප්පාය කියන වචනේ අපිට බොහොම පුරුදු වචනයක් සත්ප්‍රාය වැඩ සප්පාය වැඩ තේරුම තමයි ගැළපෙන සුදුසු කියන තේරුම. අසප්පාය කියන වචනේ තේරුම නොගැළපෙනවා. සප්පාය කියොත් ගැළපෙනවා. අසප්පායකාරී හෝති කියලා කියනවා නොගැළපෙන නුසුදුසු තමගේ ජීවිතයට අවඩදායක අහිතවත් පවතින කරුණු වලට අසප්පායකාරී. යමෙකු අසප්පායකාරීව ජීවත් වෙනවා නම් ඔහුගේ ජීවිතේ ඊටාම සුළු කාලයකින් අවසන් වෙනවා කියන එක අමුතුවෙන් කිය යුතු දෙයක් නොවේ. භික්ෂුව විසින් හෝ වේවා, ගිහියා විසින් හෝ වේවා, තමන්ට සුදුසු නැවතුම් පැවතුම්, ආහාර පාන, සිවුරු පිරිකර, ඇඳුම් පැළඳුම්, ඉරියව් ආශ්‍රයයන් සැලකිලිමත් වෙලා තමන්ට සුදුසු දේ පමණක් තෝරාගෙන ජීවත් වෙනවා නම් ඒ ඇත්තෝ අසප්පායකාරී නොමේ සප්පායකාරී. ඒ ගැන හිතන්නේ නැතුව තමන්ට නුසුදුසු ඇඳුම් පැළඳුම් නැවතුම් පැවතුම් ආහාර පාන සිවුරු පිළිකර ඔය ආදී වශයෙන් ජීවිතයට අවශ්‍ය වන අවශ්‍ය අනවශ්‍ය දේ ජීවිතයකට අනවශ්‍ය දේ අවැඩ දේ පිරිහීමට හේතු වන දේ පවත්වනවා නම් ඒක අසප්පායකාරී බුදුහාඳුර අපට අවවාද කරන්නේ ඒව කරන්නට එපා තමන්ගේ ජීවිතයට අවඩදායක දේවල් කරන්නට එපා බලන්න නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති. ඒවා කරන්නේ යමක් කරලා තැවෙන්න වෙනවා නම් දුක් වෙන්න වෙනවා ඒවා කරන්න තිපා කියලා බුදුහාමර අවවාද කරනවා. හරියම කරුණාවෙන්. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි සප්පාය මත්තං නජානාති පිරිහෙනෙක් කෙනා. හොඳ වුණත් සප්පාය වුණත් ඒක මාත්‍රේ දන්නේ නෑ යා. මත්තං නජානාති. දැන් මාත්‍රය කියලා කියනවා ප්‍රමාණයට මාත්‍රාව කියලාත් කියනවා ප්‍රමාණයට. දැන් ආයුර්වේදය කියන්නේ මාත්‍රාව කියලා. සප්පායේ මත්තං න ජානාති. හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ හොඳ දේ වුණත් මාත්‍රේ ප්‍රමාණය නොදැන සීමාව ඉක්මවල ක්‍රියා කරන්න ගියොත් ඔහු පිරිනව. ආහාර පාන, සිවුරු පිරිකර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්, ගමන් බිමන් ඔය ආදී හැම දෙයක්ම තමන්ගේ සප්‍රාය දේවල් පාවිච්චි කරනකොට ඒක ප්‍රමාණය දැනගන්න ඕන. සීමාව ඉක්මවන්නට හොඳ නැහැ. පුරුෂයෝගේ සීමා පුරුෂයා දැනගන්න ඕන. භික්ෂුවගේ සීමා ඔහු දැනගන්න ඕන. ස්ත්‍රියගේ සීමා ඒ තැනත්තිය දැනගන්න ඕන. ඒක නොදැන ක්‍රියා කරන්න ගියොත් එහෙම හැමතිස්සෙම විපත්‍යක් සිද්ධ වෙනවා. අද සමාජය දිහා බලනකොට පින්නතුනේ බොහොම සංවේගදායක අවස්ථාවක් සංවේගදායක කාලයක් අපේ සමාජයේ. අසප්පාය කාර්ය හොති තියෙන ඒකක් තියෙනවා සප්පාය මත්තන්න ජන. තමන්ගේ පමණ දන්නේ නැහැ. අඳින පළඳින දේවල් උනත් ස්ත්‍රී පුරුෂ හැම දෙනාම නැවතුම් පැවතුම් මගුල් ගියක් උනත් උත්සවයක් උනත් තමන්ගේ ප්‍රමාණයට වඩා තමන්ට දරන්න පුළුවන් තරමට වඩා රටට පෙනෙන්නට සෝබනේට වේදම් කරලා ණය වෙලා අන්තිමේදී හෝල් හෝල්ලා ඉන්නවා මේව ගෙවා ගන්න කොහොමද කියලා. එයාට තේරුම් ගන්න බැරි වුණා. සප්පාය මත්තා නජානත්. දැන් බලන්න මේ කෑම වීම හොඳයි. ඒ කෑම වීම කන්නට ගන්නට ඕන ජීවත් වෙන්නට. කෑම කනවයි කියලා හාසියර දෙක තුනක බත් කා හිටියොත් තියෙන මිනිහා නිදා ගන්නව කිසිම වැඩක් කරගන්නට බැරි වෙනවා. මෙහෙත් හොඳයි. මෙහෙත් සප්ලායයි. ප්‍රමාණ ඉක්මවලා ගත්තොත් මේ මනුස්සයා මරණය සිද්ධ වෙනවා. හැම දෙයක්ම පින්නොත් එහෙමයි. ඒකයි බුදුහාඳුරෝ දේශනා කරේ භෝජනම් හිච මත්තඤ්ඤ. ආහාර පාන වල කෑම ප්‍රමාණ කරගන්නට. මේ වෙලාවේදී මට පොඩි කතාවක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සුනක්ඛත් කියන හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ සුනක්ඛත් හාමුදුරුව බුදුහාරොත් එක්ක ගමනක් වඩිනවා. බුදුහාර ඉදිරියෙන් වඩිනවා සුනක්ඛත් පස්සෙන් එනවා සුනක්ඛත් හාමුදුරුව. කොහොම යනකොට සුනක්ඛත් දැක්කා ගහක් මුලක දිගන්තයක ඒ කියන්නේ නිර්වත්ව අත්තකිනමත්තාන යෝගී එදිච්ච රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරමින් මේ ගහක් මුල ජීවත් වෙන කෝරක් හත්තිය කියන තාපසයා දැක්කා. ඇගේ වස්ත්‍රයක් නැහැ. ළඟට තිබිච්ච දෙයක් කනවා, තිරසන්නු කනවා වගේ කටෙන් අත පාවිච්චි කරන්නේ නැහැ. කොණ්ඩේ වැවිලා ඇඳුමක් නැතුව කිලුටු වෙලා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒකයි දඹදිව ඕගොල්ලෝ හිතේ හරියට. දැනුත් තරමක් ඉන්න ගම්බදවන. ඉතින් අර සුණක්හත්ත කල්පනා කරනවා මේ අපේ බුදුහාමර හොඳට සිව්වා දිනවා. හොඳ විහාරයක වැඩ ඉන්නවා. දායක පිරිසක් ඉන්නවා. මෙයා මේ හොඳ රහතන් වහන්සේ කෙනෙක්. කිසිම ආශාවක් නැහැ. ඇඟේ වස්ත්‍රයක් නැතුව ඉන්න මිනිස්සෙක්. මෙතන තියෙන රහත් ගුණය කියලා මේ හිතෙන් හිතන. බුදුහාරෝ දන්නවා මේ සුණක්කත නෑ චංචල වෙන පුද්ගලෙක් විත්තිය. බුදුහාරෝ පස්සෙන් එන තමන්ගේ ශ්‍රාවකයා ගැන හිතන මොකද දැන් සුණක්කත හිතන. සුණක්කත කියනවා ස්වාමීන් මම හිතුවයි මේ හොඳ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ගුණවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා. මොකද ඇඟේ වස්ත්‍රයක් නැතුව බොහොම අල්පේච්ඡ ජීවත් වෙන කෙනෙක්. මට හිතුණා. මේ බුදුහාරවන්ට හරි සංවේගයක් හටගත්තා. මේ මෝඩ මිනිහෙක් කියන කතාව කියලා. බුදුහාරෝ සුණක්කත්තර කියන මෝග පුරිෂයා බුදුහාඳුරන් කාටවත් ධර්ම සංවේගයෙන් ප්‍රකාශ කරන උච්චර මෝඝ පුරිස. ස්කෝරක් කත්තිය තව දවස් හතකින් මිය ගිහිල්ලා නරකාදී උපදිනවා. ඔබ ඒ රහතන් වහන්සේ කෙනෙක් කියන එක්කෙනා දවස් හත ජීවත් වුණා. මේ බුදුහාරෝ පන්සලට වැඩියා සුණක්හත්තත් ඒ ගම පන්සලට ගියා. සුණක්හත්ත කල්පනා කළා. මේ මගේ බුදුහාමුදුරුව මෙහෙම එකක් කිව්වා. කෝරක්හත්ති හත් දවසෙන් මැරෙනවා කියලා. මම ගිහිල්ලා කෝරක් අත්තර මේ කියන මේක බොරු කරගන්නට උන. බොරු කරොත් මට පුළුවන් බුදුහා ළඟට ඇවිල්ලා බුදුහාන්ට කියන බුදුහාමුදුරනේ ඔබ වහන්සේ කියාපු කතාව බොරු වෙලා තියෙනවා. අන්න කෝරක් අත්තේ තවත් ජීවත් වෙනවා කියලා. දවසට පෙන්නවා. බුදුහාන්ට අවඥාවක් කරන්න, නින්දාවක් කරන්නට. ගෞරවයෙන් නෙමෙයි මේ ශාසනය රැඳී සිටින පුද්ගලයා. ඔය ගොඩාක් හිටියයි පිරිස බුදුහානෙන් කාදී. චබ්බක් කියලා අපිට තේරෙනවනේ සත්තරස වර්ගය චබ්බක් ආදී විශාල පිරිසක් දේවදත්තේ කණ්ඩායම. ඉතින් බුදුහාරු අර ප්‍රකාශ කළා මෙයා දැන් සුණක් කෝරක් හත්තියද කියන මේක බොරු කරන්න බොහොම ප්‍රවේශමෙන් ඉඳ කියලා. සාමාන්‍යයෙන් බඩේරු බුදුහාර ප්‍රකාශ කරේ බඩේරු දාවක් හැදෙන බැලනවා කියලා. නිකම්මත් කිව්වේ නෑ. මෙයාට බඩේ ගායක් හැදලා බඩේරු දාවක් හැදලා මෙයා මියනවයි කියලා කිව්වේ මුලින්. සුණංකත්ත කල්පනා කරා බඩේ ගාය හැදෙන නම් ආහාර ගන්නට ඕන. ආහාර නොගන හිටියොත් මැරෙන්නේ නැහැ බඩේ ගාය කියනවා. බඩගින්න ඉන්න පුළුවන් දවස් හතක් කෙනෙකුට. කරදරයක් වෙන්නේ නැහැ. ඊළඟ කිව්වා කෝරක් කත්තියට මෙන්න මෙහෙම බුදුහාරු කිව්වා. තමුන්නාසේ නොකා ඉන්න දවස් හතක්. එතකොට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. මැරෙනවා නම්. එතකොට අපිට බුදුහාරන්ට අභියෝග කරන්න පුළුවන්. ඔබ වහන්සේ බොරු කිව්වා කියලා. ඉතින් කෝරක් කත්තිය නොකා හිටිය දවස් 6ක්. බඩගිනි හත් වෙනි දවසේ හත් වෙනි දවසේ උදේ පාන්දර එයා අධාන උපාසිකාවක් බොහොම ගරු කරන උපාසිකාව උපාසකය හොඳ රසවත් කිරි කිරිබත් පිඟානක් හදාගෙන ඇවිල්ලා ඒ හදන කිරිබත් හදන කිතෙල් දාලා මුද්‍ර මිදි පළ දාලා හොඳට හදලා රසවත් සුවඳවත් හදලා කිරිබත් පිඟානක් ටිකක් ලොකු පිළිගත් පිළිගත් කිරිබත් පිඟානක් අරගෙන ඇවිල්ලා මෙයාට පූජා කළා. බඩගින්න හිටුව මීයනේ කොරක් කත්තිය ටිකක් කෑ හුඟක් කෑවොත් තමයි බඩේ ගහදෙන ටිකක් කෑවා. නෑ තව ටිකක් කන ඔහොම කියාන කියන්නේ බත් ගෙනාව පිඟානම කෑවා. බඩගෙන හිටුව මිනිහා බත් පිඟාන කිරිබත් පිඟානක් කෑවා. හවස් වෙනකොට මෙයාට දිරව ගන්න බෑ. දෙපැත්තින්ම දෝරේ ගලන්න වගේ යන්න පටන් ගත්තා. හවස් වෙනකොට මරණයටපත් වුණා. දැන් බුදුහාරෝ බැලුවා බුදුනෝනේ දැන් මොකද කොරක් කත්තිය වෙලා තියෙන්නේ කියලා. බුදුහාරෝ දැක්ක කොරක් කත්තිය මැරිලා. සුණක්කත්තට කල්පනා කළා. කතා කළා. සුණක්කත්ත මෙහෙන්න. ඔබේ රහතන් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? ඊට බලන්න කොහෙ ඉනවද කියලා බලලා එන්න. සුණක්කත්ත කියලා ඉලක ස්වාමීනි කෝරක්කත්තේ මැරිලා නෑ. ඒක තමයි කෝරක්කත්තේ කියන්නේ නරකාදී දැන් එයා ඉන්නේ. පව් කරලා හිටිය බුරු මිත්‍යා දෘෂ්ටියක් වහගෙන හිටපු මිනිස්සෙක්. මිච්ඡා දිට්ඨි පරමාණි වඤ්ඤාණ මිත්‍යා දෘෂ්ටියෙන් මැරුණොත් නරකා කියන්නේ. තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න කියලා කෝරක්කත්තේට අවවාද කළා. ඉතින් පින්නතුනි ඒ මොකද අර සප්පාය මත්තම ජානති. මාත්‍රේ දැනගත්තේ නැහැ. කාරණාත් ඔච්චරයි. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි අපරිණත භෝජීච හොති. බලන්න කොච්චර දුරට බුදුහාඳුර අපේ ජීවිතයේ පිටමන සලකා බලලා තියෙනවද කියලා. මුගක්ක ජීවත් කරන්නට. බුදුහාර ආවාද කරන අපරිණත භෝජීවන්නට එපා. ආහාර අරගෙන ඒක පැසවන්නට දිරවන්න ඉස්සෙල්ලා හරගන්න එපා. වෛද්‍යවරයෙක් කියන කීමක් මේක. මේ බුදුහාමුදුර අපට අවසර දෙනවා. අපරිණත භෝජී හෝති අවශ්‍ය වැඩි වෙන එක කියලා නිතරම කෑම කරනවා. කෑම ගත්තා, උදේට ගත්තා, දිරවන්නේ ආයමත් කෑම කරනවා. නිතරම කෑම කරනවා, දිරවන්නේ ලෙඩ හැදෙනවා. දොස්තර මහත්තුරු කියන කෑම අඩු කරන්න කියලා. පුරුද්දර කෑම කාගෙන කාගෙන යනවා. නමුත් දියුණු වෙන එක්කන අවශ්‍ය ආරක්ෂා කරන එක්කන ප්‍රමාණයට කෑම කන්නේ. පරිණත භෝජි. ආහාර දිරුවහම තමයි පැසෙව්වහම තමයි නැවත වලක් ආහාර ගන්න. ඒක දියුණුවට හරිය අවශ්‍ය දෙයක්. හැබැයි පින්නතුනේ මෙහෙම මේ ටික කරයි කියලා නිවන් දකින්නට බෑ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නම නේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මෙලොව ජීවිතය සකස් කරගන්නට. මේ හුගේ මෙලොව ජීවිතය සකස් නොවුනොත් නිවන් දකින්නට බෑ. ඒක ලොකු දෙයක් ඒක. ලොකු ගමනක් යන්න තියෙන එකක්. දැන් මේ කියාවු කරුණ වෙද හුඟක් කෑවයි කියලා මේ මේ නිවන් දකින්න බෑ. නොකා හිතේ නිවන් දකින්නත් බෑ. නමුත් ඒක සීලයක් බවට පත් වෙනවා. අපරිණිත භෝජී. ඊළඟට හතරවෙනි කාරණය කාලචාරීච. කාලචාරීච නොහෝති. ඒ මිනිසයා හැසිරෙනකොට තාවේ බඳ හෝ නගර බඳ හෝ අවේලාව හැසිරෙන්නට එපා කි පිරිහීමට හේතුවක්. ඉතින් මේ පිරිහින එක්කන අවශ්‍ය කෙටි වෙන එක්කන මෙතන බුදුහාමුදුරෝ දේශනා කරනවා අකාලචාරී වෙනවලු. ඒකත් තමයි පිරිහිනවා. දැන් අද උනත් පින්නතුනේ අපේ මිනිස්සු අකාලේ මේ යෑමට වර්ෂ ආවශ්‍ය මේ අඩු කිර ගැනීමට හේතුවක් වෙනවා මේ පත්තර බැලුවාම මේ ආ වේලාවේ රාත්‍රී කාලේ අර එහෙමයි ඇවිදලා මරණ බෙල්ට ගොදුරු වෙනවා හොරකමට ගොදුරු වෙනවා මංකොල්ල කෑම වලට ගොදුරු වෙනවා නොඑක් නොඑක් විවිධ ආපත්‍ය වෙන තාපදා වලටපත් වෙනවා එහෙම නැතුව කාලචාරීව හිටියනවා ඒ කියන්නේ ආ වේලාවේ යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ හතරවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි පින්තුනේ පස්වෙනි කාරණය. දැන් අපි කරුණු හතරක් කිව්වා. පළවෙනි එක තමයි අසප්පායකාරී වීම. දෙවෙනි එක තමයි සප්පාය මත්තන් නජානාති. හොඳ දේ වුණත් ප්‍රමාණ නොදැනීම. තුන තමයි ආහාර ගන්නකොට ඒ ආහාර දිරුවයින් පස්සේ නැවත ආහාර ගන්නයි කියන එක. හතර තමයි සුදුසු කාලේ බලලා අවේලාව හැසිරෙන්නේ නැතුව සීලාචාර විදිහට අවේලාවෙන් හැසිරෙන්නේ නැතුව ජීවත් වෙන්න කියන එක. පස්වෙනි එක පින්තුනේ බොහොම වැදගත් දෙයක්. අබ්‍රහ්මචාරී හොති. අබ්‍රහ්මචාරීච හොති. මේ ගැන හුඟක් කතා කරන්න පුළුවන්කම තියෙන බුද්ධ දේශනාව අනුව. බුද්ධ දේශනාවේ පින්තුනේ මේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය පිළිබඳ අවස්ථා තුනක් දක්වනවා. කාමයේ සුවිච්ඡාචාරාක එකක් තියෙනවා. පංචශීල ගන්නකොට තුන්වෙනි ශික්ෂාපදේ කාමේෂු මිච්ඡාචාර. එයින් අදහස් කළේ කාමේෂු කියන්නේ පංචකාම සම්පත්තිය, ස්ත්‍රී සම්පත්තිය, පුරුෂ සම්පත්තිය පමණක් නොවේ. කාමේෂු බහුවචන දේශනා කරේ. කාමේෂු මිච්ඡාචාර. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තුන් කෙරෙහි වරදවලා පිළි පිළිපැදීම. මිච්ඡාචාර. පංචශීල ගන්න එක්කනට එක තහනම්. කාමේසු කාමයන්හි මිච්ඡාචාර වැරදි දෙස හැසිරීම. පංචශීල ගන්න එක්කනා ඒක කරන්න හොඳ නැහැ. පංචශීල කැඩෙනවා. ඒක ඈත් වීම තමයි පංචශීල කියනකොට ඔය තුන්වෙනි අවස්ථාවට අපි සමාදන් වෙන්නේ. ඊළඟට තියෙනවා භ්‍රමචාරී ජීවිතයක්. බ්‍රහ්මචාරිය කියන්නේ බුදුහාඳුරෝ දේශනා කරනවා බ්‍රහ්මචර්යයන් ඉති සෙත්තචර්යයන් උත්තමචර්යයන් මේ තුන විරති. ඔය විග්‍රහ කරන ආකාරය. බ්‍රහ්මචර්යාව මොකද්ද? ශ්‍රේෂ්ඨ හැසිරීම. උතුම් හැසිරීම මෛත්‍ර විරතිය. ඔය හැම වචනයකින්ම කියන්නේ එක අදහස. උතුම් හැසිරීම මොකද්ද? මෛත්‍ර විරතිය. ඊට ආයමත් කියනවා අරිය මග්ග සීලම් බ්‍රහ්මචර්යයන්. ආර්ය මාර්ග සීලය තමයි Brahmacharya කියන්නේ. මොකක්ද ආර්ය මාර්ග සීලය කියන්නේ? සෝවාන් ආදී මාර්ගඵල ලබන සීලය. ඊළඟට බෞද්ධයෙක් වශයෙන් බුදුහාරවන්ගේ බුද්ධ ධර්මයේ පිළිපදින ධර්ම මාර්ගයේ ගමන් කරන නිවන් දැකීමේ බලාපොරොත්තුෙන් ඕ කාමයේ සුමුච්ඡාචාර ඒ කියන පාප කර්මයෙන් වැළකීලා පස්කම් විරුද්ධ පිළිපදින්නේ නැතුව අබ්‍රහ්මචාරී ජීවිතයන් ගත කළා. ගත කරනවා. කුමක්ද පින්නදී අබ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ? බණපොත විස්තර කරනවා පින්නතුනේ අබ්‍රහ්මචාරීති සකදාර සන්තුට්ඨතා සක සාමි සන්තුට්ඨතා අසෙත්තචරියම් කියලා බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. අබ්‍රහ්මචාරීති සකදාර සන්තුට්ඨතා සක සාමි සන්තුට්ඨතා අබ්‍රහ්මචර්යාව කියන්නේ තමන්ගේ භාර්යාවගෙන් සන්තෝෂ වෙනවා ස්වාමියා භාර්යාව තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සන්තෝෂ වෙනවා. උතුම් උත්තරම ඇසීමක් නුනත් එක්තරා ප්‍රමාණයක අර කාමේසු මිච්ඡාචාර ජීවිතයට වඩා උසස් ජීවිතයක්. නමුත් එහෙම තමන්ගේ සදාර සන්තුෂ්ට සකදාර සන්තුෂ්ටතාවයෙන් යුක්ත සකසාමි සන්තුට්ඨතා යුක්ත ඒ බ්‍රහ්මචාරී සීලයත් පොයදාට අපි ඉවත් කරනවා. ඒ නිසා තමයි සීල් ගන්නකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. ඒකේ අදහස දැන් මෙතෙක් කල එයා කරගෙන ආය අබ්‍රහ්මචාරී ජීවිතයක්. සකදාර සකසාමි සන්තුෂ්ඨ ජීවිතයක්. පොයදාට අසීල සමාදන් වෙන්නේ දැනත්තා දාහිර සමාදන් වෙන තැනත්ත ඒකිනුත් ඈත් වෙනවා. බලන්න බං ශික්ෂාපද හැටි අබ්‍රහ්මච අබ්‍රහ්මචාරී එකෙන් වැළකීච්ච හැටි. දැන් මේ තැනත්ත බ්‍රහ්මචාරී භාවයටපත් වුණා. බ්‍රහ්මචාරී භාවයටපත් වුණා. උතුම් හැසිරීමටපත් වුණා. දැන් මේක අපිට මේක තවත් තේරුම් ගන්න. හොඳ කතාවක් තියෙනවා ඒ තාඹුත්තර නිකායේ. දශක නිපාතේ. මිගසාලා සූත්‍රය. මිගසාලා සූත්‍රයේ පින්නතුනේ කියවෙන ආකාරයට ආනන්ද හඳුරෝ දවසක් සැවැත් නුවර මිගසාලා කියන උපාසිකාව ගෙදරට වැඩියා දානිකට. මිගසාලා හොඳ බෞද්ධ කාන්තාවක් ආනන්දහාර වැඩියාම ආනන්දහාරවන්ට වැඳලා වඩා ඉඳවලා දානෙ පූජා කළා. හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. දානෙ වැඳුම් පස්සේ මිගසාලා උපාසිකාව ආනන්දහාරයෙන් අහනවා ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තා පුරාණ ඒ පුරාණ කියන මගේ තාත්තා බ්‍රහ්මචාරීව හිටියා බ්‍රහ්මචාරීව කියන්නේ ස්ත්‍රී සම්භෝගයෙන් ඈත්ව හිටියා කලින් ස්ත්‍රී සම්භෝගයේ තිබුණා ඒක තමයි මිගසාලා හැම්බුනේ දිනයක්නේ මම විවාහ ජීවිතයක් ගත කළා ඊට පසුව මේ මෑත වහන් ඉඳලා හුඟක් කල්ලයක් භ්‍රමචාරී ජීවිතයක් ගත කළා. මුදල සියල් දැක්කා. ගුණවත්ව හිටියා. ඉතින් ඒ පුරාණ කියන මගේ තාත්තා මරුණයින් පස්සේ තෘෂ්ණ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා බුදුහාරෝ දේශනා කළා. හැබැයි සකදාගාම වල හිටියා. ඒකත් මතක තියාගන්න මේ මිගසාලා කියනවා මගේ තාත්තා භ්‍රමචාරී වෙඳලා සකදාගාමි ඵලයටපත් කළා. මිය ගියා බුදුහාඳුරෝ දේශනා කළා පුරාණ කියන ඔබේ තාත්තා දෘෂ්ටි දිව්‍ය ලෝකේ උපන්නයි කියලා. මේ සකදාගාමි කියන්නේ පින්නතුනේ මේ අතු අහලා ඇති සෝවාන් සකදාගාමි අනාගාමි අරහත. ඒ කියන මාර්ගඵල වලින් දෙවෙනි එක. සකදාගාමි වෙච්ච එක්කෙනා එකවරයි උපදින්නේ. එයින් පස්සේ ඔහු නිවන් දකිනවා. කාම ලෝකේ තියෙන එකවරයි. ශක්තිමත් හොඳ ගුණවන්ත කෙනෙක් විලායි මැරුණේ. ඊළඟට මිගසාලා කියන දෙවෙනි වතාවට ස්වාමීනි මගේ සුළු පිය කෙනෙක් හිටියා මගේ බාප්පා කෙනෙක් හිටියා. එයාගේ නම ඉසිදත්. ඒ සුළු පියාව මගේ ඉසිදත් බාප්පා මේ ගිහිල්ලා හැබැයි ਉਹ අබ්‍රහ්මචාරීව හිටියා. තාත්තා හිටියා බ්‍රහ්මචාරීව. බාප්පා හිටියා මිගසාලාගේ අබ්‍රහ්මචාරීව. ඔහොත් හොඳට පින්දහම් කළා ගුණවත්ව හිටියා සිර රැක්කා. මේ ගියන් පස්සේ එයත් තුෂ්ණ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා බුදුහාරව අවසර දුන්නා. ස්වාමීන් මට මේක ප්‍රශ්නයක්. මේ ආනන්ද හඳුරන්න කියන්නේ. භ්‍රමචාරයේ උතුම්ම ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරපු මගේ තාත්තා පුරාණ. සකදාගාමී ඵලයටපත් කියලා තුෂ්ණ දිව්‍ය ලෝකෙට ගියා. ඉතින් අරුවෙන් හිටපු. අබ්‍රහ්මචාරීව හිටපු. ඉසිදත්ත තියෙන මගේ සුළු පියා. එයත් සිල් දැකලා සකදාගාමී පහළපත්තර තුසි දිවි ලෝකෙටම ගියා. දැන් මෙදෙනාගේ ජීවිතේ දෙවිදියක්. ඒ දෙවිදියකින් ගත කර මේ ජීවිත දෙකක් කියන මේ දෙන්න සමසමව සැප විඳින්නේ කොහොමද? මේක මට මහා ප්‍රහේලිකාවක් කියලා ආනන්දහන්ට කිව්වා. ආරණ්‍යවරු දේශනා කරනවා මිගසාල බුදුහාඳුරුවෝ දේශනා කළා තමයි. ඒත් අවවාද කරලා බුදුහාඳුරුවෝ හම් වෙන්න ආනන්දහාර වැඩියා. ආනන්දහාරවන්ට මොකක් හරි ප්‍රවෘත්තියක් ලැබුණාම ආනන්දහාරෝ ගිහිලා බුදුහාරන්ට කියනවා. බුදුහාඳුරන්ට මේ කිව්වහම බුදුහාඳුරෝ මේ දේශනා කරනවා. කාචානන්ද මිගසාලා. මේ මිගසාලා කියන්නේ කවුද ආනන්ද? කාචානන්ද මිගසාලා උපාසිකා මේ කා විදසාලා උපාසිකාව කියන්නේ කවුරු කොහොම කෙනෙක්ද? බාලා අව්‍යත්තා අම්බකා පඤ්ඤා. බාලා අව්‍යත්තා අම්බකා අම්බක පඤ්ඤා. නූගත් බාල කියන්නේ නූගත් අවි අව්‍යත්තා වියත්කම නැති අම්බකා යන කෙනෙක් අම්බක පඤ්ඤා යන නෝනක් තියෙන කෙනෙක්. මම කියන දෙයට එයා මොකද්ද මේ කියන කතාව? මේ බුදුහාර ආනන්දන්ට කියන්නේ මේ බුදුහාරෝ කියාව දෙකනේ ප්‍රශ්නයක් කරලා තියෙනවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා මේක ප්‍රශ්නයක් කියලා ප්‍රහෙලිකාවක් කියලා ඉතින් බුදුහාරෝ කියන කවුද මේ මිගසාර කියන කාන්තාව උපාසිකාව බොහොම බාල අවියත් ඥාන කෙනෙක් ඥාන නෝනක් තියෙන කෙනා අම්බක පඤ්ඤා මේ ඥාන නෝනේ කිව්වම සමහරවිට ඉතින් හිතෙන්නේ නැති මොකද මෙහෙම කියන්නේ බුදුහාරේ කියන්නේ නෝන නැති කියන එකයි අවමානේ පුරාණ ජීවිතය යතින් බොහොම සෙට්ටයි ශ්‍රේෂ්ඨයි දෙවෙනි පන්තියේ තමයි ඉසිලත්ව හිටියේ. නමුත් දෙන්නම සිල්වත්ව හිටිය, ගුණවත්ව හිටිය, පව් කළේ නැහැ. බ්‍රහ්මචා අබ්‍රහ්මචාරී හිටිය කියලා පව් කිරීමක් නොවේ. දැන් බුදුහාරු දේශනා කළා නම් විවාහ ජීවිතයේ පාප කර්මයක් කියලා. ඉතින් එහෙනම් බුදුහාරු විවාහ ජීවිතය ගැන මෙච්චර වර්ණනා කරන්න ඕනේ නැහැනේ. කොතනකවත් කියලා නැහැ. කොයිම අවස්ථාවකවත් විවාහ වෙන්නට එපා ඒක මහා පාප කර්මයක් කියලා. බුදුහාරු දේශනා කළ විවාහ වෙන්න ගුණවත් වෙන්න අබ්‍රහ්මචාරීව විවාහ ජීවිතය ගත කරන්න. ඒ කියන්නේ තමන්ගේ භාර්යාවෙන් පිරිමියා සන්තෝෂ වෙන්නට ඕන. භාර්යාව පිරිමියෙන් සන්තෝෂ වෙන්නට ඕන. සකදාර සන්තුට්ඨතා, සකසාමි සන්තුට්ඨතා. මේ දෙක සම්බන්ධ කරගන්න. විවාහ වෙන්නට. ගුණවත් ජීවිතයක්. ඒ ගුණවත් ජීවිතයේ බුදුහාඳුරට අවශ්‍යයි. ඒ විදිහේ ගුණවත් පිරිමියෙක් ඉන්නවා සැමෙක් කියලා දෙවියෙක්. දේවෝ කාන්තාවක් ඉන්නවා දෙවගණක්. ඒකයි දේවෝ දේවියා සත්ත්වින් සම්වසති කියලා දේශනා කළා බණපදයක්. ගුණවන්ත, සිල්වන්ත. සාය පුරුෂයත් සිල්වන්ත, ගුණවන්ත බිරිඳත් තමන්ගේ සැමියාගෙන් සතුටු වෙන, තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙන. සැමියා පිරිමියෙක් ඉන්නවා නම් පුරුෂයෙක් ඉන්නවා නම් ඒ ඇත්තෝ සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළ ඇත්තෝ. දෙවිවරු වගේ. බලන්න කොච්චර මේක සත්‍යයක්ද කියලා පින්නතු. එහෙම දෙන්නේ කින්න ගෙදරක දරුවෝ කොච්චර ලස්සන ජීවත් වෙනවද හැදෙනවද දියුණු වෙනවද ඒක ඊතර දෙවලුවක් වගේ දෙන්න දෙපැත්තේ යනකොට මහා අපායක් ඒක බුදුහාර දේශනා කළා චවෝ චවය සද්දින් සංවසති වැරදි කරන සත් තම තමන් විතරක් පමණක් සතුට වෙන ඒ සන්තුෂ්ටතාව නැති වටපිට බලන කාමේසු මිච්ඡාචාරයේ යෙදෙන භාර්යාව පිරිමියා ඉන්නවා නම් ගුණවත්කමක් නැති සිල්වත්කම නැ සිල්වත්කමක් ඇති වෙන්න බෑනේ මෙහෙම ජීවත් වෙනවනම් බුදුහාරු දේශනා කළේ ඒ ඇත්ත උපමා කරලා චවෝ චවාය මලමිනේ වගේ ගඳ ගන්නවා හොඳ දෙන්න දෙවියෝ වගේ දෙවනක් වගේ සුවඳවත් වෙනවා මේ ඇත්ත ගඳ ගන්නවා බලන්න කොච්චර මේ අපේ විවාහ ජීවිතයේ බුදුහාඳුර විශ්ලේෂණය කරාද කියලා විනීත බැලුවද කියලා හරියම කරුණාවෙන් දේශනා කරන හැමෝටම කියන උඹලා දෙවියෙක් කියලා දෙවනක් බෑලා එහෙම වෙන්න නම් මේ විදිහට ජීවත් වෙන්න කියලා බුදුන් තවත් තැනක දේශනා කරනවා අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යං නුඹලට බ්‍රහ්මචර්යය හැසිරෙන්න බැරි නම් පරස්සදාරං නාතික්කමෙයි මේ බ්‍රහ්මචාරී වෙන එක බොහොම අමාරු දෙයක් අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යං බ්‍රහ්මචාරී සම්පූර්ණේ මෛතුන විරතිය යෙදিলা විවාහ සම්පත්තියෙන් ඈතර ජීවත් වෙන්න බැරි නම් ඒ කරන්න පුළුවන් නම් හොඳයි බැරි නම් පරස්සදාරා නාතික්කමෙය අනුන්ගේ ස්ත්‍රීන් කරා යන්න එපා. අනුන්ට ඇති පුරුෂයන් කරා යන්නත් එපා. Tamanට ඇති ස්ත්‍රී පුරුෂයන් එක්ක සමග ජීවත් වුණාට නරකා කියන්නේ නැහැ. ඒකෙන් කිව්වේ ඒකයි උදාහරණ. විනාශවන්නේ නැහැ. ඔහුටත් පුළුවන් නිවන් දකින්නට. අද බලන්න ඉසිදත්ත සකදාගෙන පහලටපත් වුණා. දැන් බව බුදුහාරාංගේ ධර්මය අහලා විවාහ විච්ඡය විසාකා උපාසකාව කවුරුත් දන්නවා අපි බොහොම මතක තියෙන චරිතයක්. විවාහ වෙනකොට සෝවාන් ඵලයටපත් වෙලා. ආර්ය ශායිකාව. දරුවා 21ක් හම්බුනා කියලා බණ පොතේ කියන. දරුවා 21 දෙනෙක්. Brahmachari ජීවිතය නෙවෙයි. ඒක අබ්‍රහ්මචාර ජීවිතය. Brahmachari ජීවිතය වුණා නම් විසාකාව යන්න ඕනේ මිනිසස්නට. මිනිසස්නට ගියේ නෑ. ගිහි ජීවිතය ගත කරා. හැබැයි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඒකත්. එක්තරා ප්‍රමාණයකට. ඒ බලන් සුද්ධෝදන රජුරෝ අනේ විසිතානෝ විශාකාදී ඒ කාලේ හිටපු ඒ උත්තමාවන් උත්තමයන් හැමදෙනාම අබ්‍රහ්මචාරී ජීවිතය ගත කරලා පින් කරලා ගුණවත් වෙඳලා මාර්ගඵල ලබා ගත්තා. සමහර සෝවාන් ඵලයටපත් වුණා, සමහර සකදාගාම වුණා, සමහර අනාගාමී වුණා. දැන් සුද්ධෝදන රජු අන්තිම අනාගාමී වුණා. බුදුහාරංගේ බණ අහලා. අනාගාමී. හැබැයි රහත් වුණා නම් මහාන වෙන්නට ඕන. දැන් බුදුහාරෙන් බණ අහලා යමෙකු රහත් වුණොත් පිරිවේක් නම් භික්ෂුවක් වෙනවා කාන්තාවක් නම් භික්ෂුණියක් වෙනවා. ඒ කියන්නේ ගිහි ගෙදර ඉන්නේ නැහැ. ඉතින් බුදුහාම මේ ගාථාන් පැහැදිලි ඒකයි අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යං පරස්සදාරා නාතික. මේ ආයුෂ වැඩෙනවා. දැන් මම මේ කියාගෙන ආයුෂ වැඩෙන කරුණු නෙමෙයි. ඉතින් මේ කවුරු හරි ගිහි පුද්ගලයෙක් බ්‍රහ්මචාරී වූයේ නැහැ අබ්‍රහ්මචාරීව ජීවත් වෙනවා ඒක අවශ්‍ය පිළිහිමට හේතුවක් වන්නේ නැහැ ඒ ගිහියා පැවිද්දා නම් බ්‍රහ්මචාරී වන්නට ඕන ඒක භේදය ඇති කර මතක් කරගන්නට. ගිහියට අසම් අබ්‍රහ්මචාරී වන්න පුළුවන්. ඒක වරදක් නෑ. නමුත් භික්ෂුන් වහන්සේ බ්‍රහ්මචාරීවම. භික්ෂුත්වයට පත්වන යම් දවසකද එදා ඉඳලම ඔහු බ්‍රහ්මචාරී. ශාසන බ්‍රහ්මචර්යා. එතන බ්‍රහ්මචර්යා සාධව ඵලං අරහත් ඵලං. ඒ ශාසනික බ්‍රහ්මචාරී ආග්‍ර ඵලය තමයි අරහත් ඵලය. යම් භික්ෂුවක් පැවිදුණයින් පස්සේ උපසම්දාවණයින් පස්සේ තමන්ගේ Brahmachari ජීවිතේ විනාශ කරගත්තොත් බුදුහාම දේශනා කළ හරියට ඒක මිනිහුගේ බෙල්ල කපා දැමවා වගේ කිව්වා. මිනිහුගේ බෙල්ල කපුවා මේක හා කරන්න බෑ. මොන විශේෂඥ වෛද්‍යරුවා බෙල්ලක් හා කරන්න බෑ. ඇඟිල්ලක් කැපනම ඕක හා කරන්න පුළුවන්. බෙල්ල සම්පූර්ණයෙන් කැපුවොත් එහෙම බෙල්ල හා කරපු ප්‍රවෘත්තියක් අපිට තාම මහාන ලැබෙන්නේ නැහැ. කරන්න බෑ ඒක. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු මේ කරුණු ගැන හිතලා ජීවිතය සකස් කරගත්තොත් අපි හැමදෙනාටම මෙලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන පරලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන අවසානයේදී උතුම් නිර්වාණ සම්පත්තියත් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා ඒකාන්ත එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කවුරුත් එක සාදු කියන්නේ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා පංචිල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පින් අනුමෝදන් කිරීමෙන් ආදී ਸਰවප්‍රකාර දෙකටගත් සකල කුසල ධර්මගේ වාසනා බලයේ ශක්තිය තුපිටගෙන අප සෑම දිනාටම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ තෙලවල ශ්‍රී ස්වර්ණමාලී මහා විහාරාධිපති ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය චන්දකීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී මහෝපාද්‍ය අග්ගමහා පඬිත අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය අම්බලංගොඩ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ